දැයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලය වෙන් කර ගන්න යන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න විශේෂවාරය ආරම්භ කරමු ඒ ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් නැගෙන ප්‍රශ්න වලට සාදර වෙමු පස්සේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඊසනෝන මාතේ ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස අද දිනට ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා. ප්‍රකාශ දෙකකුත් ලැබිලා තියෙනවා. අවසරයි පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මුල් කාලයේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළ මා දැන් යටිපතුල් දෙකට දැනෙන දේ මෙනෙහි කරමින් විනාඩි 35ක් 40ක් සක්මන් කරමි. සිත ඉඳ හිට පිට ගියත් නැවත අරමුණ කරා පැමිණෙයි. පරයන්ක භාවනාව විනාඩි කිහිපයක් මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කර හුස්ම රැල්ල දෙස බලමි. නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ඉහළට යන විට තදින් දැනේ. ප්‍රශ්වාසයේ සැහැල්ලුවෙන් පහළට යනු දැනේ. ඊතා ඉක්මනින් හුස්ම රැල්ල තුනී වී යයි. පහුගිය නොවැම්බර් මාසයේ පටන් භාවනා කිරීමෙන් හිසෙහි ඇති වූ ගැස්සීම් තදවීම, හිරිවැටීම්, විදුලිය දුවනාවක් මෙන් දැනීම මේ දක්වාම වෙනස් වෙනස් ආකාරයෙන් පවතී. පසුගිය මාස කිහිපයකදී මා මෙහි පැමිණ විට තදබල වේදනා හිසේ ඇතිවිය. දැනට දින 3-4ක සිට මාගේ භාවනාවේදී ඇතිවන හිසෙහි ගැස්සීම වෙනුවට හිස ඉස්සරහට පිටිපත පිටිපසට විසිවෙයි. යමෙක් තදින් අල්ලා තල්ලු කරන්නක් මෙන්. මේ ආකාරයට පිට ඉහළින්ද තල්ලු කරනු දැනේ. මෙය මාහට නිින්ද යෑමක්ද? තවද මාගේ හිසෙහි පිටුපස ඉහළ කොටස සහ හිස් මුදුන අතර කිසියම් ක්‍රියාකාරීත්වයක් දැනේ. හිස පිටුපස සිට හිස් මුදුන දෙසට නොදෙනී යන වාසේ හිරිවැටි බොඳ වී යන්නාසේ දැනේ. හරිහැටි විස්තර කර කිව නොහැක. භාවනා අවස්ථාවේදී බෙල්ල දෙපස සිට කන පිටුපස දක්වා තද වේදනාවක් ඇත. වම් පැත්තේ වැඩිය. මේ සියල්ල භාවනාවෙන් පසු වේදනාවල් ක්‍රමයෙන් තුනී වෙයි. වීයයි. මේ මාගේ භාවනාවේ දියුණුවක් දයි යයි දනිමි. පින්වත් ස්වාමීන් වහන්සේ මහට ඊතා කරුණාවෙන් උපදේශයක් දෙනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. අප වෙනුවෙන් කරන්නා වූ ඉමහත් කැපකිරීමට ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සාදු සාදු සාදු මේකේ සක්මන පිළිබඳව ගත්තොත් ඒකේ දෙවෙනි වාක්‍යය ලියලා තිනවා කකුලේ දැනෙන දේවල් මෙනෙහි කරනවායි කියලා. ඇත්තට මේක මෙනෙහි කරනවා කියන වචනේ නෙවෙයි පාවිච්චි කරන්නේ දැනෙන දේවල් බලන ඉන්නවායි කියන එක. මෙනෙහි කරන්නේ අපි වම දකුණ වශයෙන් තමයි. ඊට පස්සේ දැනෙන දේවල් බලාගෙන භාවනා සක්මන යනවනම් මෙනෙහි නොකරත් සතිය තියෙන බවට ඒක සාක්ෂියක් කරගන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. දැනෙන දේවල් මෙනෙහි කරන්න යන්නත් එපා. ඒක ඒවත් දැනෙන පරමාර්ථ ධර්ම ඒව මෙනෙහි කරන්න යන්නේ නැහැ. මෙනෙහි කරන්නේ කරන ක්‍රියාවේ ඔසවන ක්‍රියාව, යවන ක්‍රියාව, තබන ක්‍රියාව පමණයි. ඒ වගේම මේ ඒක පිළිබඳ තවත් කිය යුතු කාරණාවක් තියෙනවා. සක්මණේදී වැටහෙන දේවල් වார்த்தාවට ඇතුල් කරන පුරුදු මේ උනන්දු වෙලා නැහැ. ඒක අඩුපාඩුවක්. ඒක කෙරෙන්න ඕනේ. මේ සක්මණ මුණට මුණ දාගෙන ඉන්න පුළුවන් වුණා නම් ඒකේ ලැබෙන ඕජාව ධර්ම රසය වார்த்தාවට ඇතුල් වෙනවා නම් වார்த்தාවේ අන්තර්ගතය වැඩි වෙනවා. පරියංකේදී ඒ වගේ ශරීරයේ දැනෙන අරමුණෙන් පිට ඒ වගේම මනාප ඒ වගේ අමනාප දේවල් භාවනාව නිසා පේන දෙයක්ද නැත්නම් භාවනාවට අරියාදුවක් කරදරයක්ද කියන එක යෝගාචරයෙන් යෝගාචර වෙනස් වෙනවා. ඒ දකින්න දේවල් ඔක්කොම භාවනාව නිසා වෙන සුබ සාධනයක් විතරක් තලකන්න පුළුවන්. එනතේ ඒක භාවනාවට අරියාදුවක් කරදරයක් කියලා තලකන්න පුළුවන්. නමුත් අන්තිම වාක්‍යයක් ලියලා තියෙනවා මේක භාවනාවේ දියුණුවක් බව පේනවා වගේ එකක්. ඒක ඊශාගේ කියුනේ නෑ වාක්‍යය. අන්තිමට වාක්‍ය තුනකට ඉස්සෙල්ලා වාක්‍යයක් තියෙනවා බලන්න ඒකේ. ඒක භාවනාවේ දියුණුවක් බව පේනවාද? පේනවා පේන්නේ නැද්ද මොකද්ද වාක්‍යයක් තියෙන්නේ? මේ සියල්ල භාවනාවෙන් පසු වේදනාවල් ක්‍රමෙන් තුනී වී යයි. මේ මාගේ භාවනාවේ දියුණුවක් යයි දනිමි. ආ ඒක දැන් තමයි දැන්නේ මටත් දැනුනේ දැන් තමයි. ඒ කියවනකොට කිය කියවන එකට කියනවා කියලා කිව්වට අහගෙන ඉන්න එකට ඇහෙන්නේ නැහැ. ඒක නිසා එහෙම දන්නවනම් ඔය තමයි දුක අවබෝධ කරනවා කියන්නේ. භාවනා ඇතුළේදී අරමුණ ඇතුලේ අරමුණ පිට. මනාප අමනාප. භාවනාවේ පිටදී තමයි දැනෙන ටික ඇඟට දැනෙන ටික දන්නවනම් ඉතින් එන්නේ එන්නේ අපි දුක කියන එක තේරුම් ගන්න. අපි හිතනත් මේ භාවනා කරනකොට නොදෙනියන්න ඕන කියලා. ඉතින් හොඳම වැඩේ තමයි පැට්‍රෝල් වෙත්තක් බුදිය බීලා බුදිය ගන්න එක. එහෙ නැත්නම් ඇනස්තීසියා එකක් ගන්න එක. ඒක නෙමෙයි භාවනාව කියන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් දැනෙනවනම් සිරිතේ උදුවකට වැඩි ආශල බාර ගන්නයි කියලා බුදු පන්දිස්වාංශ කියනවා. පැමිණි දුක් පැණි රහයි කියලා අපේ අම්මා කියලා දීලා තියෙනවා. ඉතින් කොයි දෙකේ කොයි එක ගත්තත් යෝගාවචර වැඩි වැඩියෙන් ඒතරතුරු වார்த்தාවට ඇතුල් කරනවා. හැබැයි ඇතුල් කරන්නේ ජයග්‍රහයි හැඟීමකින්. භාවනාවට යන්නෙත් ඒකට ලෑස්ති වෙලා. එතකොට තමයි තේරෙනවා පුතුමාකාර දැරීමක් දරන්න පුළුවන් කේන්ද්‍රී ගන්න නැතුව. දොස්තර පොලිමේ ඉන්නේ නැතුව අපොයින්ට්මන්ට් බුක් කරන්නේ නැතුව එතකොට ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ට දෙන්න පුළුවන් බොරු කාරයට නැතුව ඔය තියෙන වෙද්දුයි ඔය තියෙන ඉස්පිරිතාල පහත්කම් ඇති ලෙඩ්ඩුන්ට මේක එහෙම නෙවෙයි ලෙඩ වෙයි කියන බයට ගිහිලා පොලිමේ ඉන්න කට්ටිය අපරාධය අර විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාලේ කාබාසිනිය කරනවා ඉස්පිරිතාලේ ඇඳුළු පුරවන වෛද්‍ය ඇමතුමත් කියලා තිබුණා මේ gederදී සනීප කරගන්න පුළුවන් අත් බේත් වලින් කරන්න පුළුවන් ලෙඩ තියෙන කට්ටිය ටික කරනවා නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ අමාරුලට ටික් කරතයි. අරගොල්ලෝ එහෙම කරන්නේ පොඩ්ඩක් කැක්කම අපේ පුරාවක් ආපු ගමන් ඉක්මනට ගිහිල්ලා හොඳම ස්පෙෂලිස්ට් බුක් කරනවා. ස්පෙෂලිස්ට්වත් බෑ කියන්න බෑ. ඔය බුක් කරන්න බුදුහමතුරෝ. බුක් කරන දුක්ඛ සත්‍යය. ඒක වෙන මේක මට චර්චුල් ගන්න නැතුව අඬ හැර ගන්න හැර පාන්න නැතුව කින්ත්‍රි ගන්න නැතුව තරහගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවනම් මේ වාක්‍ය වගේ කියනවා නම් මේක මගේ භාවනා දිනුන බව මම දන්නවයි කියලා අනිදාස භාවනා යන්නෙම ලෑස්ති පනසකේ. ඊට වැඩි දුකක් ඇවිල්ලත් මම කේන්ද්‍රි ගන්න නැතුව ඉන්න පුරුදු වෙනවා නම් ඒක දවසයි දෙකයි ඒක කරන්න ඕනේ ඊට පස්සේ පුදුම දිනුවක් පෙන්වන්න පටන් ගන්නවා. කේන්ද්‍රි ගෑවකින් තොරව ඉවසාදරම දරා සිටීමේ ශක්තිය. ඉතින් ඒක තමයි මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක විපස්සනාදි විතරක් හම්බ වෙන දෙයක්. යහ දැක්මක් පුළුල් දැක්මක් තියෙන කෙනාට විතරක් හම් වෙන දෙයක් අනෙක් කට්ටිය මේ කන බින්දමට ගණන් ගන්නවා චෝදනා පත්‍රයට අතුල් කරනවා එහෙම නැත්නම් නොවේවා කියලා පතනවා එතකොට මිත්‍යා දෘෂ්ටියක් නැත්නම් ද්වේෂයක් මුල් බෑ ගන්න. ඒක නිසා මේක තවදුරටත් දුක පැමිණේවා කියලා අපි යනවා ඉදිරි ඊගා ප්‍රශ්නෙට. වැඩි වැඩියෙන් දුක පැමිණේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ටික වේලාවක් නිශ්චලව සිටමින් ශරීරයේ වෙත සිත යොමු කර සිටියෙමි. සක්මනෙහි සිත පිහිටුවන්නේ නැතුව කිහිප වතාවක් ඉක්මනින් ගමන් කර සිත පිහිටුවා සක්මන් කිරීම ආරම්භ කළෙමි. බොහෝ වේලාවක් සක්මනේ සිත තබා ගනිමින්ම සක්මන් කළ හැක. අතීතයට හෝ අනාගතයට සිත ගියත් ඉක්මනින් ඒ බව දැන වර්තමානයට සිතගෙන පාත්තා ගැනීමට සමත් වෙමි. විනුබේ තද බව, ඇඟිලිවල විශේෂයෙන් මහපට ඇඟිල්ලේ තද බව, තද වැඩි බව, ඉතිරි කොටසේ තද අඩු බව නිරීක්ෂණය කළෙමි. තව දුරටත් සක්මන් කරන විට ධන හිස නැමෙන දිගහැරෙන බවත්, ධන හිසත් පාදයට අතර මස්පිඩු ක්‍රියා කරන බවත් දැනියයි. තව දුරටත් සක්මන් කරන විට පාදයේ ධන හිසේත් මස්පිඩු වෙලත් ක්‍රියාව වඩාත් හොඳින් දැනේ. හිත සංසුන්ය. පර්යංකයට ගොස් හිඳගත්ෙමි. ආසනයේ හොඳින් සකස් කර ආනාපාන භාවනාවට සූදානම් වන බව සිහි කෙලිමි. නිශ්චල ශරීරයේ දෙස බලා සිටියෙමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් හොඳින් සිදුවන තැන දැන ගැනීමට අවධානය යොමු කළෙමි. නාසයේ අග කොටසෙහි උඩට පහළට යන වාතය හොඳින් සැපෙන බව හඳුනා ගතිමි. නාසයේ අග කොටසේ සැපෙමින් උඩට යන විට ආශ්වාසයන් පහළට යන විට ප්‍රශ්වාසයේ බවත් මෙනෙහි කෙලිමි. ආශ්වාස වාතයට වඩා ප්‍රශ්වාස වාතයේ උණුසුම්ය. ප්‍රශ්වාස වාතය නාසය අග වැදීමට ගතවන කාලය අඩුය. ආශ්වාස වාතය නාසය අග වැදීමට ගතවන කාලය වැඩිය. දිව අග පල්ල සමග ස්පර්ශවන තැන සීතල ගතියක් දැනේ. සමහර විට දිග ආශ්වාසයත් දිග ප්‍රශ්වාසයත් විටක කෙටි ආශ්වාසයත් කෙටි ප්‍රශ්වාසයත් දැනේ. ආශ්වාසයේ වන විට පපු ප්‍රදේශයේ පිම්බෙන බවත් ප්‍රශ්වාසයේ සිදුවන විට හැකිලෙන බවත් නිරීක්ෂණය වේ. ඇතැම් අවස්ථාවල අරමුණෙන් පිටට සිත ගමන් කරයි. නමුත් ඒ දැනගැනීමෙන් ප්‍රශ්වාස අරමුණට සිත ගෙනීමට සමත් වෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය වැඩියෙන්ම දැනෙන්නේ දකුණු නාස්පුඩුවේ මුලටයි. විටක වම් නාස්පුඩුව මුලටත් ඇතැම් විටක නාස්පුඩු දෙකටමත් සිදුවන බව නිරීක්ෂණය කෙලෙමි. ඉහත නිරීක්ෂණ සමග පැය භාගයක් පමණ කාලයක් ගතවන්නට ඇත. ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සියුම් බව දැනේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊටාම සියුම් වන බවත් සිරුරේ උඩ කොටසද ඊටාම සැහැල්ලු වී ඇති බවත් දැනේ. මේ අවස්ථාවේදී මා අවදියෙන් සිටින බවද හොඳින්ම දනිමි. ගතවන්නේ ඊටාම සුවදායී අවස්ථාවකි. කොපමණ කාලයක් ගත වූවාදැයි කිව නොහැක. සුළු වේලාවක් විය හැක. නැවත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව දැවණීමට පටන්ගත් බව කිව හැක. ගෞරවනීය සාමින් වහන්ස මේ සිදුවීමත් භාවනාව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙසුත් මා ගැන අනුකම්පාවෙන් වදාරනසේක්වා. නිවසේදී දිනපතා පැය භාගයකට වැඩි කාලයක් මෛත්‍රී භාවනාව කරන විටද අවස්ථා කීපයක් මේ අවස්ථාවට මුහුණ පා සිටින්නෙමි. මේක වාර්තා ඉදපත් කිරීම හොඳයි. ඒ නිසා මේ යන ක්‍රමේම දිගට දිගට පවත්නකොට තමයි තලතුණකම වශී භාවයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා උඟාවක් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේත් නැතුව කාලසටහන වෙනස් කරන්නේත් නැතුව මේක දිගට සිද්ධ වෙන්න ආරින්න ඕන. සිද්ධ වෙන්න වෙන්න වෙන්න නැත්නම් මේක අනුපස්සනා වෙන්න ඕනේ. දැකපු දේ අනු අනු අනුපස්සනා. ඒ ඒ අනෝ දිගට බලාන යන්න ඕනේ. ඒක නිසා මේ යන විදිය හරි කියලා විශ්වාසයේ වැඩි වෙනවා එතකොට. ඒ විශ්වාසයෙන් යුක්තව දිගින් දිගට දිගින් දිගට භාවනා කිරීම තමයි මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. පහු වෙනකොට ඒක සිද්ධි වෙන්න පටන් ගන්නකොට තලතුණකම එනකොට විශ්වාසය එනකොට භාවනා කරන්න ඕනේ නැහැ උකට. මේක කරන්නේ බාහිත්‍රි භාවනාවද විපස්සනාවද ආනාපානද පිඹේ කිසිම දෙයක් අදාළ වෙන්නේ ඒ මනස එතෙන්දී මූඩ් එකට වැටෙනාට පස්සේ පේනවා ඉරියව්වේවත් ඉන්න තැනවත් දිශාවත් මොකක්වත් බලපෑමක් නැහැ. හිත තියෙන්නේ නිතරම gedara ගියා වගේ. ඉතින් ඒතෙන්ට ගියාට පස්සේ නිකන් සාමාන්‍ය චාරිත්‍රය කියනවා චාරිත්‍රාණ කුළු නිතිපතා සක්මණයි පරියන්කය කරා. නොකරුව ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක හොඳට ගැල්වනයිස් වෙන්න මේක හොඳට රීන්ෆෝස් වෙන්න ඒ තියෙද්දි දිගට දිගට චර්යාව පවත්වන එක තමයි මේ අපේ තේරවාද ක්‍රමයේ හැටි ඒ නිසා භාවනා කළ රහත් රහත් කරා වුණත් භාවනා කරන්න. බුදුහමදුත් භාවනා කරා. මහකාශ්‍යප මහරතන් වහන්සේත් දිගටම භාවනා කරා. ඉතින් ඇයි කියලා ප්‍රශ්නයක් එනවා. ඒ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් හිතා ගන්න ඕනේ මේ වගේ උතුමන් වහන්සේලා ඔක්කොම කරලා තීදි විනායට වැඩිය හරියටම කාර්යස්ථාන වැඩ කරේ ආදර්ශයක් පිටවන්නයි. ඒ නිසා ඒ අත්ව හිටපතනින් හෙල්ලුනේ නෑ. මටත් දැන් කරන්න තියෙන මේ ඇතිවිච්ච தත්ත්වය හොඳයි වාර්තා කරන ක්‍රමෙත් දන්නවා. ඒ නිසා මේක දිගට අඛණ්ඩව නිතිපතා කාලසටහන අනුව දිගට කරන්න මට නම් පේන එක තනිකර පෙරකල පින පමණමයි. නැත්තම් කාටවත් ඒක මේ ඕන වුණාට කරන්න බෑ. ඉතින් මේ වැඩමුළුවක ඉන්න එක ලොකු ආසනාවක් ඒ වෙලාවට. ඒකෝට අපිට පුළුවන් එහෙම ප්‍රතිසද කරගෙන අර කාලසටහන දිගට කරන්න. අයිති එතෙන්දී අර ලැබිච්ච දේ උපයගන්න ලද්දදී අරස කිරීම ගැන මම මේ කතා කරන්නේ. උත්තාන සම්පදාව නෙවෙයි ආරක්ෂ සම්පදාව. අපේ මේ විශේෂම ගිහි යෝගාවචරින්ගේ නැති ආරක්ෂ සම්පදාව. ඒවල හරි දක්ෂයි උපයන්නේ. උපයවට මොකද මේ පෙට්‍රෝල් අරගෙන පීරිස් එක තියලා තිබ්බා වගේ, ගෙම්බෝ අරගෙන ලහක් උඩ තිබ්බා වගේ තියලා පැත්තකල බලائیں۔ අනික ගන්න බලනකොට මොනක්වත් නැහැ. ඒ නිසා ඒ රකින්න ක්‍රමේ එවැනි දෙයක් අරසා කරන්න නම් ඒ සුරක්ෂිත කරන ක්‍රමේ ශික්ෂාව විනය ජීවන රටාව ඒ ටිකේ තමයි දුර්ලභම් තියෙන්නේ. ඒක නිසා ඒක හොඳට පරිසද්ද කරගන්න. මම නැවතත් කියනවා පරිසද්ද කරගත්තට හම් වෙන්නේ නැහැ පෙරපින් කරලා නැත්තම් අපිට වෙලාවට වේ වැඩි කරගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රයෝග ඥානත් අවශ්‍යයි. කුබ්බීච කත පුඤ්ඤතත් අවශ්‍යයි. ඒකල මේක දිගට කරගෙන යන එක තමයි කරන අනුග්‍රහය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මුල සිටම ආශ්වාසයෙන් ප්‍රශ්වාසය මනාව වෙන්කොට හඳුනා ගනිමි. විටක ආශ්වාසයේ සියුම්යත්වත් විටක ගොරෝසු ලෙසත් මදක් සීතලට පහළට ඇදී යයි. ප්‍රශ්වාසයේ ඊටාම වේගයෙන් උණුසුම්ව පිටව යයි. ආශ්වාසයේ වම්නාස්පුඩුවේ අග ගැටි සියුම්ම ගොරෝසුව ලාවට ගෙවී යයි. ප්‍රශ්වාසයේ හැම විටම ගොරෝසුවට නාස්පුඩු දෙකම හරහා පිටවේ. විනාඩි 10ක් පමණ නොකඩවා මේ දෙස බලා සිටිමි. ආනාපානය ක්‍රමෙන් සියුම් වී නොදෙනී යයි. ශබ්ද වේදනා සිතුවිලි කිසිවක් නැත. නාසිකාග්‍රයට හිත යොමා සිටගෙන සිටිමි. නොදැනුවත්වම නින්දට වැටේ. බොහෝ පරයන්ක වලදී. කොපමණ වෙලා නිදා සිටියාද නොදැනෙමි. හදිසියේ අවදි වූ විට විශාල පසුතැවිල්ලක් ඇතිවේ. නිදාගත් වේලාවේදී ඉරියව්වේ වෙනසක්ද වී නොමැත. මේ தත්ත්වය මගහරවා ගැනීමට උපදේශක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔව් මේකෙන් එද ගොඩ එන්න නම් සුතමේ ඥානෙ තියෙන්න ඕනේ මේ පශ්චාත්තාපේ නිසා තමයි අපිට පිරිසිඳ බලන්න බැරි ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි අස්පනා අපිට කියන්න බැරි මේක නිින්දක්ද නැත්නම් හිත ලීන භාවයට විෂූණ භාවයට පත්වීමක්ද කියලා. ඒ නිසා අදිෂ්ඨාන කර ගන්න ඕනේ මේක නැවත නැවත වෙනවා නම් ඔක එක පරියන්කදී 10 15 සැරේ වෙනවා. වෙච්ච වෙලාවක පශ්චාත්තාප වුණොත් කුරුස් කටිවත් අත දා ගන්න බැරුව අවුල් වෙනවා. පශ්චාත්තාප නොවෙන්න අධිෂ්ඨාන පූර්වක යනවා. එතකොට තමයි තේරෙනවා නම් මේ නැවත ආවට පස්සේ හිටපු ඉරියව්ව වෙනස් වෙලත් නැහැ. එනතන් අරමුණට හිත දාලා බැලුවොත් අරමුණ කැළඹිලත් නැහැ. හරියට නතර කරපු තැන ඉඳලා පටන් ගන්න පුළුවන් වගේ ගතියක් තියෙනවා නම් ඒ අතරමැද කෙලෙස් නින්දක් තියෙන්න බෑ කියන එක තමයි චිත්ත නියාමයේ. නමුත් ආපහු ගෙදර ආපු වෙලාවේ ඉරියව් වෙනස් වෙලා නැද්ද අරමුණ වෙනස් වෙලා නැද්ද කියන එක බලන්න බැරි වෙන්න තමයි පශ්චාත්තාපය. මේක තමයි මායයි කියලා කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ පශ්චාත්තාප නොවීමට නොවන වගට බවට වග බලා ගන්න හිත හදා ගන්නවා අදිෂ්ඨාන කර ගන්න ඕනේ නෑ. පශ්චාත්තාපෙල මැලෙන්න ලාභයක් නෑ. ආවට පස්සේ ඉරියව් වැක්කිරලා තියෙනවනම් අරමුණට නැවත බැස ගන්න බැරි නම් කෙලස් තියෙන ඉඩ තියෙනවා. ඉරියව්වේ තද බල වෙනසක් නැත්තම් අරමුණට නැවත හිත නංව ගන්න පුළුවන්කම තියෙනවනම් බොහෝ විට කෙලස් නින්දක් වෙන්න බෑ කියලා Tamanට මේ විශ්වාසය ඇති වෙන්නේ තකහර දැනගන්න පුළුවන් වෙන්නේ ලෑස්ති වෙලා යන කෙනාට තමයි. මම මේ පශ්චාත්තාප වීම තමයි අපි අපේ පු탁ජනයාගේ තියෙන මෝඩකම. ඒක තමයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා අපි භාවනා පරිශ්‍රණ වශයෙන් නැත්නම් ආර්ය පරිශ්‍රණයක් වශයෙන් ඒකට බය නො ලැජ්ජාවටපත් නොවෙන්න පශ්චාත්තාප නොවෙන්න කම්පා නොවෙන්න හිත හදාගෙන යන එක භාවනාව නෙවෙයි. ඒක සම්මා දිට්ඨියට වැටෙන්නේ. එනිසා යෝනිසමස්කාරට වැටෙන්නේ. නමුත් මෙතෙන්ට යන්නේ නැති කෙනාට ඒක ක්‍රියාවත් කරන්න හැටි තේරෙන්නේ නැහැ. මෙතන ගිය කෙනාට තේරෙනවා. ඒත් ඒක නිසා නින්දේ සිට නැවත Taman ප්‍රകൃතියටපත් වෙන හැටි නැත්නම් අරමුණට යන්නේ කතාව අරමුණට යන නිවස බල ආපහු එන මාර්ගය පිළිබඳ පුළුවන් තරම් තොරතුරු ඇතුළු කරන කමටහන් වார்த்தාවට එතකොට Tamanට තේරෙන්න පටන් අරගනි. ඒකෙන් මමියා කියන්නේ කවුද කියලා තේරෙනවා. නොදන්න තැන සිට දන්න තැන. නින්දක සිට යෝගාචර වචනේ පාවිච්චි කරන නින්දක සිට අවදිමත් තැනට එන පාර එන ජවනිකා එන සිද්ධි thin slicing of time තාම කුඩා කාලාංශ වලට කඩාගෙන විස්තර කරන්න පුළුවන් නම් තමන්ට තේරෙන පටන් අරගනි මේ කවදාවත් කරපු නැති එකක්. එතකොට තමන්ට සාතික කළ දැනගන්න පුළුවන් හිත නැවත පැමිණෙනකොට කෙලසිලාද නැද්ද කියලා. ඒකට තියෙන ප්‍රධාන බාධාව තමයි ඔය පශ්චාත්තාප වීම. එනිසා ඒක පරිේශන ආර්ය පරිේශනයක නාමයෙන් නොකරන අදිෂ්ඨාන කරගෙන නැවත නැතෝකට වෙන්න දෙන්න. එතකොට ඒක පරීක්ෂණයක් වෙනවා. පරිේශනයක් වෙනවා. මේ මෙතෙන් ආවට පස්සේ තමයි පරිේශන දියත් කරන්න පුළුවන්. භාවනා නොකර දියත් කරලා වැඩක් නැහැ. ওই වෙලාවේ දියත් නොකර ඉඳලා වැඩකුත් නැහැ. ඒ නිසා ලැස්තිලා යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේදී ආශ්වාස ප්‍රශ්වාස ඉබේ නොදැනෙන ස්වභාවය නිසා ශරීරයේ දැනෙන කම්පන චංචල තුල මෙම මොහොතේ සිටින්නට උත්සාහ කරමි. මෙලෙස ටික කලක සිට භාවනාව කරගෙන යන්නේය. මේ ලෙසින් පරයන්කේ සිටින විට ටික වේලාවකට පසු මස් පිඩු තද වී ශරීරයේ නොදැනෙන ස්වභාවයට තල්ලු වේ. මාංශ පේශි තදවීමේදී අපහසුවක් දැනුණද පසුව ඊට සැහැල්ලු බවක් දැනේ. කායික වේදනා ඇති බවත් ඇති බවක් දැනුණත් රිදීමක් නොදැනේ. ආලෝකමත් බවකුත් විශාල ශක්තියකට නොහොත් වෙනසකට ආරෝපණය වන බවකුත් දැනේ. බොහෝ විට පර්යංකයේ මිනිත්තු 40ක් පමණ පසු මෙම අත්දැකීම ලැබෙන අතර හොඳ සක්මනකින් පසු ඊතා ඉක්මනින් ලැබෙන බව පසුගිය දින කිහිපෙදී අත්විඳෙමි. මීට පෙර මෙම අත්දැකීම තිබුණේ සල්ප වේලාවක් වද පසුගිය අත්දැකීම ලැබුණ වසර කිහිපයක එම தত্ত্বය මිනිත්තු කිහිපයක් පවත්වා ගැනීමට හැකිවිය. නැවත නැවත ඇතිකර ගැනීමටද හැකිවිය. කය අතහැරීමට අරමුණද ද මෛත්‍රී අරමුණද ගැනීමෙන් අත්දැකීමට ඇතුළු වීමට හෝ ත්‍රීව කිරීමට හේතු වන බව නිරීක්ෂණය කෙලෙමි. අත්දැකීම් ආසනයේ හිතට ප්‍රීතිමත් බවකුත් නිහතමානී බවකුත් දැනේ. ඔබ වහන්සේගේ අවවාදයේ පරිදි මෙම අත්දැකීම් ගැන ආශා නොකර සිටීමට උත්සාහ කරමි. එහි විපාකද අත්විඳ ඇත. මෙලෙස දිගටම භාවනාව සිදු කරගෙන යාම උචිතද? වෙනස් කළ යුතු දෙයක් ඇතනම් කරුණාවෙන් පහදා දෙන්න. එසේම ඔබ වහන්සේගේ පසුගිය දේශනාවලදී ආනාපානයේ ඡය වීම වැළීමට උපදෙස් දුන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මුල් කරගෙනය. මෙම ඡය වීමේ ලක්ෂණයන් ශරීරයේ කම්පන තුලින්ද නිරීක්ෂණය කළ හැකිද? නැත්නම් විපස්සනාව දිනු කිරීම සඳහා ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය වෙතම යොමු විය යුතුයද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ පතමි. ඇත්තට මේක අරමුණක සුවිශේෂත්වයක් නැහැ. કોઈ අරමුණක් අරමුණු කරත් අරමුණ ගොරෝසු තාක්කල් ගොරෝසු කෙලස් තියෙනවා. අරමුණ සිවුම් වෙනකොට කෙලස් සිවුම් වෙනවා. අරමුණ ගෙවෙනකොට කෙලස් ගෙවෙනවා. ඒ නිසා මොකක්ද අරමුණ නෙමෙයි සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මනා තස්මින් ඒව ආරම්මනේ පහීනේ තං අකුසලම් පජහති මහණෙනි කෙලෙසක් උපනන්නේ අරමුණක් ඇතුවමයි නැතුව නොවේ ඒ පිටිච්ච අරමුණ ගෙවම් කරනවායි කියලා කියන්නේ ඒ කෙලස් ගෙවම් කරනවා. අරමුණ ආනාපාන වෙන්න පුළුවන්, බිම්බි මැක්ලි වෙන්න පුළුවන්, හෘද කම්පන චංචල වෙන්න පුළුවන්, වම් දකුණ වෙන්න පුළුවන් කොයි එක හරි. ඒක නිසා වැඩි ආරම්භන ප්‍රදේශයක් ඇසුරු කරනවා වැඩි කෙලස් ප්‍රමාණයක් තියෙනවා. අපි ජීවන රටාව සකස් කර ගන්න ඕනේ අඩු ආරම්භන තියාන වැඩි සතියක් තියාගන්න. අඩු ආරම්භන සහ වැඩි සතිය තියෙනවා ඒක ධර්මය. ධර්ම ඕජාවට බාටපත් වෙනවා. ධර්මදියා චිත්ත නියාම දක ගන්න පුළුවන්. ධර්ම නියාම දැක් ගන්න පුළුවන්. අරමුණු වැඩි වෙලා සතිය අඩු වෙච්ච ගමන් අපි නිකම්ම නිකම් කඹරන මීහරක් බවටපත් වෙනවා. එහෙම නැත්නම් දාසියෝ බවටපත් වෙනවා. වාල්ලු බවටපත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි දැනගන්න ඕනේ ඇඟිල්ල ධර්මයට ඉදි ඒකයි ඔය අරණිගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න කියන්නේ අරමුණු වැඩි දැනකට ගිහිල්ලා වැඩි පටන් ගත්තට අර සතියට නැගිට ගන්න හම්බ වෙන්නේ ඒක නිසා අරමුණ අඩු සතිය වැඩි වාතාවරණය තමයි අපිට භාවනාවෙන් අපිට කරන්න පුළුවන් අනුග්‍රහය. ඊට පස්සේ මොන අරමුණ වුණත් අරමුණේ ගෙවන් වීම ගෙවියාම ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත, විරංජන වෙන පැත්ත දැක්කනම් ඒක නිවන නෙවෙයි. නමුත් චිත්තේ සංග සම්පූර්ණ භාවය සඳහා මෙතෙක් නොදැක්ක පැත්ත මේක නිසා මේක පොඩ්ඩක් නැගිටලා ගන්නවා. නැගිටව ගත්තට පස්සේ අරුණ පේන දේ නොපෙනෙන දේ නැත්නම් ගෙවෙන පැත්තයි සහට ගන්න පැත්තයි කියන මේ දෙක නොසැලෙන බවට හට ගන්නවා දකින්නකොට ආසාවත් ගෙවෙන බවට තියෙන බයත් දෙකටම නොසැලෙන ගතිය ඇති වෙන්න මේක මූලික අවශ්‍යතාවය. ඒ නිසා ඔක දිනු කරාන දිනු කරනකොට කරනකොට ඔය ලියලා තියෙන විදිහට මාන්නකාරකම් ඇති වෙන්නේ නැත්නම් නිහතමානී ගතියෙන්න ඕන කියලා දන්නවනම් අරසාව තියෙනවා. නමුත් හට ගැනීමත් මේක අවශ්‍යයි. ගෙවා යෑමත් අවශ්‍යයි. මේ දෙකම මගේ මන අපෙන් තොරව හීත්පර ධර්මයෙන් සිදුවෙන දෙයක් මට ඒක අනුන්ගේ දෙයක් වගේ බලන් ඉන්න පුළුවන් නම් එතකොට මට එයින් ඇතිවෙනා වූ ආතතිය එයින් ඇතිවෙනා වූ අසහනය අඩු වෙන්න පටන් ගන්නවා ඉතින් ඊටාම හිමීට සිද්ධ වෙන්නේ. හැබැයි ආයෙත් නොයන තාලට එන්නේ. ටික ටික ටික ටික ටික ටික අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ සඳහා සතතාභ්‍යාසයේ දික්කතම මේ අභ්‍යාසයේ කාලසටහන යෙදීම කරගෙන යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි එකෙල්ලේම ආස්වාස් ප්‍රස්වාසයේ දෙස අඛණ්ඩව බොහෝ වේලාවක් සතිමත්ව බලා සිටිය හැක. නාසිකාග්‍රයට හිත යොමුකොට ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද අග බලා සිටිමි. ක්‍රමයෙන් සියුම් යයි. ඉඳ හිට දැනෙන ආශ්වාසයකින් හෝ ප්‍රශ්වාසයකින් ඒ සියුම් බව නැති වී යයි. නාසිකාග්‍රයේ හිත පවතී. හිත පිට යාමක් නැත. වේගයෙන් ගලා යන ගංගාවක ජලකඳ ගමන් කරන්නාක් මෙන් යමක සිත පවතී. බොහෝ වේලා ඒ දෙස බලා සිටිමි. සතියේ කැඩීමක් නැත. නමුත් එය දිහදහරක් හෝ ගඟක් නොවේ. වේගයෙන් වෙනස් වෙමින් යන්නකි. ආනාපානයේ සියුම් මේ නින්දට නොවැටෙන හැම පරියන්කේම මෙය අත්විඳිමි. අත්විඳින විට හිතේ ඊටාම සැහැල්ලු බවක් ඇති වේ. මේ தත්ත්වය පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි. මේක සාමාන්‍යයෙන් කියනවා ගඟක් ළඟ ඉඳගෙන දෙමා ගන්න නැතුව අතපය අතුරට දාන්න නැතුව යූරේ ගලන ගඟ දිහා බලන ඉන්නේ කියලා. ඒක තමයි අපි භවනාදී ගන්න ප්‍රශස්ත తত্ত্বය විහෙල තැනක ඉඳලා ගලන ගඟ දිහා බලන කියලා. ඒ ਸਰවඥාන්ස මේකට කියන්නේ සන්තතිය කියලා. සන්තති කියලා කියන්නේ මේ බලන ඉන්න දේ එකම මුණත දෙසරයක් පෙන්වන්නේ. ඒ තරම්ම සීග්‍රෙන් යනවා ඒකට අපි කියන්නේ සන්තතිය කියලා. ඉංග්‍රීසියෙන් flux කියලා කියනවා. එහෙම නැත්නම් flux එක සිංහලෙන් ගොජේ කියලා කියනවා. දැන් ගොජ දානවා. එහෙම නැත්නම් විපරිණාම ගතිය එකම දේ දෙතරක් පෙන්නේ නැතරම් කොච්චරද කියනවනම් නමක් කියන්න බැරි තරම් නමක් දෙන්න අරමුණු කරන්න බැරි තරම් නිමිත්තක් ගන්න බැරි තරම් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා අන්නේ දිහා සැලීමකින් තොරව නම් කිරීමකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව අරකට වැඩිය මේකට කියලා මූල කර්මස්ථාන කතාවක් නැතුව සමස්තේ දිහා බලන ඉන්නකොට තමයි ඒ යෝගාවචරයා අනිච්ඡානුපස්සනාව කියන එක අනිත්‍ය බව නැවත නැවත දැක ගන්නා සුළු ගතිය. ඉතින් ඒක නිසා ගඟක් අයිනේ ඉඳගෙන නැත්නම් බෝක් අකුරට වෙලා ඉඳගෙන ගලන වතුර දිහා බලාගෙන ඉන්න බැරිලා තියෙනවා. ඉතින් මේකට අපිට කියද හැකි භවයේ දිහා බලා ඉන්නවයි කියලා. ඒ ගා ගන්නෙත් නැහැ. නඟ කලඹන්නෙත් නැහැ. මේක දිහා බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා මේ සම්තතියේ මේ කියන ගොජේ මේ කියන ෆ්ලක්ස් එකේ මුල මැ다가 නැහැ. සංස්කාර වෙන ඕනම දෙක මුල මැ다가 තියෙනවා. මේක දිහා බලන්න පුළුවන් සංස්කාර වෙන්න ඉස්සෙල්ලා ස්වභාවේ අසංඛ අසංඛත ගතිය දිහා බලන්න ඉන්න බැරි කමයි අපිට සංසාරය කියලා කියන්නේ. මේක දිහා බලන්න පුළුවන් නම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. තියෙන කර්ම ගෙවෙනවා Tamanට තීරණ පටන් අර ගන්නවා පරණ ණය ගෙවෙනවා මම අලුතෙන් ණය කර්ම රැස් කරන්නේ නැහැ කියලා එතකොට මේ ජීවිතේ ජීවත් කරනවා කියනවා එහෙම නැත්නම් අපි කරන්නෙම කඹරනවා අලුතෙන් කර්ම රැස් කරනවා අර ගලන ගඟට අත දාන ගලන ගඟ කකුල දාන එහෙන් දාන්න දාන්න තෙබෙනවා ගඟ කැළඹෙනවා ඊට පස්සේ අඬනවා මගේ ඇඟ තෙමුණා ගඟ කැළඹුණා කිය ඉතින් ගොඩාක් කල් යනවා මේ සංතතිය දිහා බලලා යමක් නොකර අලුතෙන් කර්ම රැස් නොකර ඉන්නවා කියන එක. ඉතින් මේක භාවනා එක මෝරච්ච අවස්ථාවක්. නමුත් ඒකට පිහිටලා කටයුතු කරුවේ නැත්නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. මේක මෙනෙහි කරන්න ගියත් ආනිසංස ලැබෙන්නේ නැහැ. එතකොට මේකට අත දාන්න ගියත් ආනිසංස ලැබෙන්නේ නැහැ. මේක දිහා බල කරන්න තියෙන දේ යමක් නොකර ඉන්න එක තමයි. මේක මේකට යනකම් මෙතෙන්ට එනකම් ගඟ ළඟට යනකම් යන්න වෙනවා අපිට. ක්‍රියාකාරකමක් තියෙනවා. දැන් මෙතෙන් දැන් ඇවිල්ලා තියෙනවා දැන් මේ සංසතියට ඇවිල්ලා තියෙනවා ගොජේට ඇවිල්ලා තියෙනවා මේක දිහා බලාන ඉන්නවා කියනකොට යමක් නොකර සිටීම තමයි කරන්නේ. නමුත් නොකර සිටියට සිද්ධිය යනවා. ඒ මේ නිකන් මේ විදුලි වේගය. කරන්ට් එක වත් උනත් ෆෑන් එක වැඩ කරත් අයි ෆ්‍රිජ් එක සීතල වුණත් නැතත් වයර් එක ඇතුලේ නිතරම මේ මේ තප්පරයට 50 වාරයක් විදුලිය එමේ යනවා. කරන්ට් එක දිව්වත් නැතත්. ඒක තමයි AC කරන්ට් එක හැටි. ඒ වගේ ඒක නතර වෙන්නේ. දිගටම ඒක යනවා. දෙහිතිය කරන්ට් එක තියෙනවා. නිතරම ඔසිලේෂන් එකක් කරනවා. ආන්නේ වගේ පේනවා මම නැති වුණොත් මේ වැඩේ යනවා කියන්නේ. එදාට තේරෙනවා මම නැති වෙලාවට, තීන්දු නැති වෙලාවට, පූර්ණ නිගමන නැති වෙලාවට 100%ක්ම වැඩ කිසියම් ඝර්ෂණයකින් තොරව සම්පූර්ණ ස්වභාව සිද්ධිය සිද්ධ වෙනවා. මම යාත දාපු ගමන් ගෝරි ගොඩක්. ඊට පස්සේ ඉතින් අර පෑදීදී පොරදී බවටපත් වෙනවා. අනාකූලව ගන්න මේ ප්‍රවාහය ආකූල බවටපත් වෙනවා. ඉතින් ඒතකොට තේරුම් අරගන්න ඕනේ මෙතන එක්ක තණ්හා එක්ක මාන එක්ක දික්ටි වැඩ කරලා තියෙනවා. ඒතකොට තමයි මේ කැළඹිල්ල එන්නේ. එහෙම නැත්නම් තියෙන මේවා ගෙවෙන්න ගෙවෙන්න අර ප්‍රවාහය ඉස්සෙල්ලා සෙල්ලක්කාරකම් වුණාට පස්සේ tempat වෙන ගතියකට එනවා. හරියට උඩ දියලි තියරලි නගන ගාපු දියවැල මහා මුදර කිට් වෙනකොට, මොයේ කටට කිට් වෙනකොට ගලන බවක්වත් පේන්නේ නැහැ. තාමත්ම තැම්පත් වෙනවා. උඩරට පැත්තට ගියොත් එහෙම දියලි නගාගෙන, ගල්වල වැදීගෙන සුන්දර ලකුණු පහනවා. අනිත් වගේ මේ තලතුණකමක් වෙනවා. ඒක දිහා ඒ බලා සිටීම එහෙම නැත්නම් පස්සතෝ බික්කවේ ඥානතෝ ආසවණං khයං වදාමි කියලා මේ සංසිද්ධිය දිහා බලාගෙන ඒක දැනගෙන හිටියොත් ආශ්‍රෝග වීමක් වෙනවා. කරත් අලුතින් කර්ම රැස් වෙනවා නැත්නම් ආශ්‍රව අනුසේ ධර්ම රැස් වෙන්න පටන් අර ගන්නවා ඒක පෙනිලත් නෙවෙයි කෙරෙන්නේ. ඒ නිසා ඔය පේන සන්තතිය බොහෝ වෙලා බලනකොට තියෙනවා මේක ආරම්භයක් මුලක් මැදක් උපත්‍යක් නැති පැවැත්මක් නැති නැවැත්මක් නැති ක්‍රියාවලියක්. ආහන එක දිහා වැඩි වෙලා බලන හිටියොත් හොඳ යෝගාවචරයක් කියලා කියනවා. ඒ නිසා ඒකට අදිෂ්ඨාන කරන්නේ තෙන්න යනකම් උපයලා ඉපෙරණට පස්සේ ගඟක් අයින ඉඳකට ගඟ දිහා බලා ඉන්නා වගේ කොච්චර වෙලා මට බලා ඉන්න පුළුවන්ද කියන එකෙන් යෝගාවචරගේ තල තුනකම ලෑස්තිලා ගිය ගතිය අලුතෙන් කර්ම රැස් නොකරන ගතිය Tamanටම දැනගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව සක්මන් කොට වාඩි වී විනාඩි කිහිපයක් යන විට ආශ්වාස ප්‍රශ්වාසයේ මනාව සතිය පැවැත්වීමට හැකියිය. එහිදී නාසිකාග්‍රේ අග දක්වා ආශ්වාදයේ ආශ්වාදය හොඳින් හඳුනා ගනිමි. ප්‍රශ්වාසයේද මෙසේ නාසිකාග්‍ර අග වදිමින් මනාව මේ ඔස්සේ රඳා පවතී. විනාඩි 15ක පමණ හුස්ම ගන්න අයුරුත් පිට කරන අයුරුත් දකි. මෙසේ සතිමත් වෙද්දී මගේ නළල මතින් පටන්ගෙන ශරීරයවට හිරු එළිය වැටෙන්නාක් මෙන් දකින්නට ලැබේ. මෙවැනි අවස්ථාවල ආලෝකය හඳුනාගත්තත් මම ආශ්වාස ප්‍රශ්වාසයේ මතම සිය තබන්නට උත්සාහ කළෙමි. මද වේලාවකින් ආලෝකය නැති වී යයි. කයේ සැහැල්ලු බවක් දැනේ. ආශ්වාස ප්‍රශ්වාස මත සතිය තැබියේ නමුත් එයද දකින්නේ තවත් කෙනෙකුගේ ශරීරයක් දෙස බලා ඉන්නාක් මෙන්. සිත සහ කය වෙන්වෙන්ව හඳුනා ගනිමි. තව දුරටත් ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සතිය පවත්ද්දී වේදනා හටගනී. පාදයේ දන හිසේ සිට පහළටත් විටක දන හිසේ සිට ඉහළටත් මේ කැක්කුම පවතී. මෙවැනි අවස්ථාවල මා කරන්නේ මේ වේදනා මතම තවදුරටත් ආශ්වාස ප්‍රශ්වාසයේ සිය පීඨවීමය. විනාඩි කිහිපයක් එසේ මූල කර්මස්ථානයේ සිහි තැබුව නමුත් පාදයේ වේදනාව එන්න එන්න වැඩිවීම නිසා විතකදී වේදනාව පිළිබඳත් විතකදී ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳවත් හිතයයි. ගෞරවනීය සාමින් වහන්සේ මෙවැනි අවස්ථාවල මා වඩාත් සතිමත් විය යුත්තේ කුමක් පිළිබඳවයි පිළිබඳවදයි කරුණාවෙන් වටහා දෙනු මැනවේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තට මෙතෙන්දී එහෙම තෝරන්න බේරන්න යන්න නරකයි. වේදනාව උග්‍රණ වේදනාවට යයි. වේදනාවානපන සමබර නම් දෙක ඉස්සර පස්සර වෙවි නැත්නම් පැත්තෙන් පැත්ත පෙනේවි. වේදනාව අඩු නම් ආනපන ඉස්සර වෙලා වේදනාව පස්සෙන් තියාවි. මේ தত্ত্ব තුනම භාවනාවට එක හා සමාන වැදගත්. මේ තෝරන්න ගියොත් අපිට ඒ සමරසෙ නැතිලා යනවා. එනිසා ඒ ආනපානී වග විස්තර පේන්නේ ආනපාන පොර පිටියට දාලා තව කෙනෙක් එක්ක රණ්ඩු කරනකොට තමයි. එතකොට අපිට පේනවා ආනාපානයේ ප්‍රකට අවස්ථාව තියෙනවා අප්‍රකට අවස්ථාව තියෙනවා. ප්‍රනීත අවස්ථාව තියෙනවා හීන අවස්ථාව තියෙනවා. ගුරුසු අවස්ථාව තියෙනවා සියුම් අවස්ථාව තියෙනවා. ළඟ අවස්ථාව තියෙනවා දුර අවස්ථාව තියෙනවා. ඇතුළේ අවස්ථාව තියෙනවා පිට අවස්ථාව තියෙනවා. අතීත නාගත පච්චුප්පන්න වශයෙන් ආනාපානයේ රංගණය ඒකල සාකාරයෙන්ම දකින්න ඒකට තකට තක තියලා කවුරුත් එක්ක රණ්ඩුවට දානවා. දාලා ආනපාන කියන්නේ උඹ දිනපන්. කවුරුත් නැහැ. ඒ ඒ කරනකොට සමසේ බලාගෙන ඉන්නකොට වේදනාව නරක හතුරා ආනපාන මිතුර කියන්නේ යන නරකයි. ඒ දෙන්න සමසමව රණ්ඩු අර උරුට්ට වෙන්න අරින්නවා. එතකොට මේ එක එක එක එක දේවල් දිහා අපි එන මනාපමනාප ප්‍රිය ප්‍රිය ළඟ දුර ගොරෝසුසියුම් ගති උන්ට පූර්ණ රංගනේදී තමයි දැක් ගන්න පුළුවන්. ඒ නිසා මේකෙදී එකකටවත් වර්ග බෙද දෙන්න එපා. බලාන ඉඳීමම මෙතෙක් කරන ලද භාවනාවේ සූරකමක්. මෙතෙක් කරන ලද භාවනා වීරකමක් විනිශ්චයක් දුන්න ගමන් අහුවෙනවා. විනිශ්චය කිරීමෙන් තමයි මේක බාල්දු මේක මේ අව탁සීරුවට වෙන්නේ. අවස්ථාවට ලක් වෙන්නේ. සම්පූර්ණ ධර්ම ආර්ය පරිශ්‍රණයක් යන්නේ evenly suspended attention no suspended decision කියලා කියනවා. දෙක දිහා සමාකාර විදිහට බලන ඉන්නවා විනිශ්චය නොකර සිටීමේ හැකියාව බලන්න. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව කියලා, අවිරුද්ධ ප්‍රතිපදාව කියලා, සාමීච ප්‍රතිපන්න කියලා, අරණ ප්‍රතිපදාව කියලා. දෙන්න පොර පිටියට දැන් මේගොල්ලනේ අපි නෙවෙයිනේ. දිහා බලන ඉඳලා විනිශ්චයක් නොකර ඉන්න පුළුවන් නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පාඩමේ මේ ආරම්භය නෙවෙයි. මේ හොඳ මැද තැනක්. හොඳ පුහුණුවකට එනවා. ඒක නිසා ඒක ලැබිච්ච මේ වාසනාවට ගන්න දැන් චිත්‍රපටික ෆයිට් එකක් තියෙනකොට චිත්‍රපටි වටනාකම වැඩිනේ. ඇක්ෂන් පැක් කියලා නේ කියන්නේ. ඒ වගේ තමයි භාවනාවේදී තේ දෙන්නේ කුරුට්ටුවට කියලා ආවේ ඇක්ෂන් පැක් වයිඩ් ස්ක්‍රීන් චිත්‍රපටි දිහා බලහන් ඉන්න එකයි තියෙන විසිල් ගහන්න යන්නත් එපා කනගාටු වෙන්න යන්නත් එපා ඒ බැලීම තුල නොබලන්නේ කුසේ ඇස්සත්තේ නමුත් අන්දී කුසේ බලාගෙන ඉන්න පුළුවන් නම් නැත්තම් කියන් බකන් නිලාන ඉන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියන්නේ බෑ කවුරක්වත් හිතන්නේ කවුරු හිතන්නේ මේ කල්ලාතු ගත්ත විනිශ්චයකට එක්ක වේදනාවට කඩුව දීලා ආනපානට කපුව දෙන්න ඕනේ නැත්නම් ආනපානට කඩුව දීලා වේදනාවට කපුව දෙන්න ඕනේ ඒ චපලකම් මොකුත් නැතුව දෙක දෙතම සමසේ බලාන ඉඳලා විනිශ්චය නොකර සිටින තාක් ආතතියක් නැහැ. විනිශ්චයක් නොකර සිටින තාක් මානසික ආතතියක් නැහැ, පීඩනයක් නැහැ, ධර්මතාවයේ පේන. විනිශ්චය කළ පැත්තක් ගත්ත ගමන් අපේ පැත්තක් ආවා වගේ තමයි. අපිට මේ දේ දිහා බලලා විනිශ්චය නොකර සිටින්න බැරි තරම් අපි මේ ආකල්ප වලට බය අඩු වෙලා සංස්කෘතියට ගැති වෙලා සදාචාරයක් පොඩුවේ දාගෙන අනිවාර්යෙන් පැත්තක් ගන්න ඕන කියලා හිතනවා. ඔතෙන් යනකන් නම් ඒ කතාව ඇත්ත තමයි. ඔතනින් එහාට ඒ කාගේවත් පැත්තක් ගන්න ඕන කමක් නැහැ. මොකද හුදු ධර්මතාවයක් පෙන්වන්නේ. ඒකෙදි විනිශ්චය කරන්න අයිතියක් අපිට නැහැ. ඒ නිසා ඒ දේශ බලාන ඉන්න පොට්ටෙක් වගේ. ඒක ලහඬනව නම් අහගෙන ඉන්න බීරියෙක් වගේ. බීරෙක් වගේ. දැනෙනව නම් කොරෙක් වගේ ඉන්න. කල්පනා කරන්න හිතනවා නම් මෝඩෙක් වෙන්නේ කියලා. මට මොනක්ක කල්පනා කරන්න බැරි මෝඩෙක් වගේ ඉන්න යනවා. එතකොට තමයි රංගනේ හොඳම මුලැමැදාක බලා ගන්න පුළුවන්. අමාරුයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආස්වාස ප්‍රස්වාසය හොඳින් තේරුම්ගෙන බොහෝ වෙලා ඒ තුල සිටිය හැක. ශබ්දයක් ආවිට එය හඳුනා ගනිමි. නැවත මූල කර්මස්ථානයට යොමු වී සතියෙන් ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරමි. ආස්වාසයේ අනිත්‍ය බවක් ප්‍රස්වාසයේ අනිත්‍ය බවත් පෙනෙයි. මෙය තව දියුණු කරන අයුරු පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේක දිගට දිගට බැලිල්ලෙන් තමයි මේක ජබේ ඇති වෙන්නේ. මෙහෙවන්න එපා. තේමාවල් අඳුරලා දෙන්න යන්න එපා. මේ පේන දර්ශනේ දිගින් දිගට දිගින් දිගට බැලීම නැත්නම් අනුපස්සනා කිරීම තමයි අපි මේ සහතික කරලා දෙන්න ඕන. අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට අපි අරගෙන තියෙන තීන්දුව අර්ධ දැනුමෙන් ගත තීන්දුවක්ද මනෝවිකාරයක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා නැවත නැවත බලනකොට පේන්න පටන් ගන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් විද්‍යානුකූල පරිශීලනයකට කරන්නේ එහෙමයි. ඒක සැරයක් යමක් දැක්ක පරියට විනයකට දෙන එක නැවත නැවත පරිශීලන කරලා බලනවා. කොයි කෙනා කරත් කොතන කරත් ඒ ප්‍රතිඵලෙම දෙනවනම් අපි ඒක විදුහුරුයි කියලා කියනවා. ඒ වගේ මේකත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන විද්‍යාවට සමාන වෙන්න නම් අනුපස්සනා කරන්න. නැවත නැවත නැවත නැවත කරන එක තමයි ඒකට පුදුමාකාර ඉවසීමක් තියෙනවා. ගෞරවනීය සාමීන් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ උදර චලනයයි. පෙරේදා රාත්‍රී මා නින්දට යාමට පෙර කකුලේ වම් දන හිස ප්‍රදේශයේ සුළු වේදනාවක් දැනෙන්නට විය. මම ඇඳෙහි දිගාවි. මම දැන් මෙතන යයි ස්පර්ශ ස්ථානවලට ප්‍රෙෂර් පොයින්ට්ස් වලට හිත තබා ගත්තෙමි. එහෙත් එම මෙනෙහි කිරීම අපි බවා වේදනාව ඉදිරියට එන බව පෙනුනි. වෙනදා සිදුවන්නේ ස්පර්ශ ස්ථානවලට සිත තබාගත් විට මූලික කර්මස්ථානය වූ උදර චලනයට හෝ ආනාපානයට සිත යාමයි. සිත ඒකාග්‍ර වී නින්දට යාමයි. වේදනාව ක්‍රමයෙන් වැඩි වෙමින් පැවති අතර එය නොසලකා සිටීමට දරූ උත්සාහය ව්‍යර්ථ විය. සසරේ දුක පෙන්눔 කර දීමට පැමිණි ආදරණීය මිතුරෙකු ලෙස සලකා වේදනාවට සාදර වී එහි පෙළෙන ස්වභාවය දක්නට සිත යොමු කළෙමි. එහෙත් වැඩි වූවා මිස අඩුවක් නැත. වේදනාවේ රාශි රාශි වශයෙන් නැතිවන බවක් දක්නට ලැබුණි. එහෙත් උසුලන්නට අපහසුය. නළල් තලයටද මේ දැනිනි. මරණ මොහොත කෙසේ විය හැකිදැයි සිතුනි. අනේ පිටිසුතුමාගේ කතාවද සිහි ගැන්විනි. එහෙත් වේදනාව එලෙසම පවතී. මා ඉල්ලාගත් එකක් නොවන මේ වේදනාව මගේ ලෙස සැලකන්නේ ඇයි දැයි සිතා නොසලකා සිටීමට ඊටාගත්ෙමි. මට නිින්ද ගොස් තිබිනි. වේදනාව කෙසේ අවසන් වූයේ දැයි නොදනිමි. ඊයේ රාත්‍රියේද මෙසේම සිදුවිය. මාගත් උත්සාහයද මෙබඳුම විය. එහෙත් විනාඩි 20ක පමණ කාලයකින් පසු වේදනාව එකක් බවත් එය දකින පටිග සම්පන්න හිත තව එකක් බවත් මට වැටහිණි. මාරුවෙන් මාරුවට මේ දෙකේම ඇතිවීම හා නැතිවීම පෙනුනි. වේදනාව ක්‍රමෙන් තුනී විය. අවසන් විය. සැහැල්ලුවක් දැනිනි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ කරන්න කරන්න වේදනා දැරීමේ ශක්තිය නැත්නම් වේදතර ප්‍රතිශක්තිය අපි නොදන්න ස්වරූපයෙන් වැඩෙනවා. ඒක වැඩෙන්නෙම පැමිණිච්ච වේදනාවේ දරුණු කමටම තමයි. ඒ වගේ මේකට නොපැකිල මොන දෙන්න ඕනේ. මොන දෙන්න දෙන්න දෙන්න ඒ දැරීමේ ශක්තිය වැඩනවා. ඒක සීමාවක්ම නැහැ. මොන්නම සීමාවක්වත් නැහැ. ඉස්සර හිතා ගන්න බැරි දෙයක් අද අපි මූණදීම හරහා ඍජු මූණදීම හරහා ඒ කරන්න මේ මමමද කියලා හිතෙන තරම්. ඇඟෙන් කැලලා ගියත් ඒක දිහා බලන්න පුළුවන් ගතියක් එනවා. මේකට දොස්තරලා එච්චර කැමති නැහැ. දොස්තරලා කැමති කියන්නේ ඔක වෙච්ච ගමන් පොලිමට එන්න කියලා. බුදුරජාණන්සේ කියන්නේ කැලේට යන්න කැලේට කියලා භාවනා කරන්න තියෙන ආනිසංශ තමයි ඇඳාවක යනකොට මුලක් කියලා හිටලා සර්පෙක් ගැහුවොත් එතන වැටලා සීමෝජා වුණාට පස්සේ කෑ ගැහුවට කියන්න කෙනෙක් නැහැ. මරණය එතනමයි. එහෙම නැත්නම් පය පැකිල්ල වැටුණා. කෑගවට ඇම්බියුලන්ස් නැහැ. ආදරේ ආසාවට ආදාරිල්ලුවට කවුරක්වත් නැහැ. ඒක තමයි කැලේට යන්නේ කියන නිසා. ඉතින් ඒක පෙන්වන්නේ නිකන් බුදුජානනාංශ නිකන් අපරාධ මේ ගෙවල් දොරවල අම්මලා තාත්තලා ගුරුතලේ හැදිච්ච දරුවෝ අමාරුවේ දානවා. ආ බුදුජානනාංශ රජගෙදරින් බැහැලා ගිහිල්ලා මේ කියන්නේ. ධානික කරන කවුරුණත් කරන්නේ අපේ පෞරුෂත්වය බිඳලා දාන එක තමයි. අපිට ඉක්මනටම වේදනානාශක ගන්න. ඉතින් ඊට පස්සේ ඌට වේදනානාශක ඉවර වෙනකොට අර වගේ තුන්ගුණයක් දුක් එනවා. වේදනානාශකෙත් එක්ක යනකොට වේදනානාශක නැතුව ගියාම ඉවරයි. එතනින් ඉවරයි වැඩි. අන්තිගේ ශරීරය ඇතුලේ තියෙන ඔක්කොම එන්සයිම් ක්‍රියාත්මක වෙලා සුවාලේ ධර්ම කරනවා. වේදනානාශකයට ගියාට පස්සේ වේදනානාශක අයින් වෙලා තිත්ත ගුණ වර්ග කියාගෙන නැගිටිනවා. ආම්දුරුත් දන්නේ නැති ගුණ වර්ග කියනවා. ඔපරේෂන් කළා 100 වෙන වෙලාවට. ඊතරම් වේදනයි. ඉතින් මේ වගේ තුන්ගුණයක් වේදනාව විඳිනකොට පැමිණි දුකට යන්න පුළුවන් නම් බුදු ධර්ම තමයි. ඉතින් ඒක මේ නෝන්ජල්කමක් කරලා සලකන්න පටන් ගන්න තියෙනවා. ඔක්කොම කරන්න බෑ. මම මේ එහෙම මේ අත්නෝමතිකව පෙන්තකොස්ටල් කතාවක් නෙවෙයි මේ කියන්නේ. පෙන්තකොස්ටල් නෙමෙයි ටික ටික වැඩි කරන්න. ටික ටික වැඩි කරන්න ගියාට පස්සේ සීමාවක්ම නැහැ. කොහෙන් කෙලවරෙති කියන්නේ බෑ sky is the limit. එනේ ටික ටික ටික ටික කාගෙන යන්න නමුත් ඒක බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරයට තේරෙන්නේ කොහොමද ඒක දවසින් දවස වැඩෙන්නේ කියලා. මේ වැඩෙන බවට බුදුහාම අපිට සාක්ෂි දෙනවා. ඒ වේදනාව මතුවෙච්ච වෙලාවේ බලන සතිය පුදුමාකාර එක දිගට මේකට ආලෝකයේ සැපෙන විදුලි පන්දමක් වගේ වේදනාව ආවට පස්සේ ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා ඒකට පැමිණි දුක් පැමිණි සහය කියන කතාවට ගියා නම් යෝගාවචරයට ඉරියව මොකක් වුණත් උණුසුම සිසිලස තිබුණත් බඩගේ ඉන්න බඩ පිළිලා ගැතිය තිබුණත් ගමනට පෙර ගමනට පසු වුණත් ලෙඩක් වෙන්නේ ලෙඩක් පස්සේ වුණත් යෝගාචර කිසිම වෙලාවක් කුසීත වස්තුවක් කරගන්නේ. ඒක විරියාරම්භ වස්තුවක් කරගන්නවා. මම වෙනදා නම් මේ වෙලාවට භාවනා කරන්නේ මම මේක අතහැරලා දාලා නිකන් ඉන්නවා. දැන් නම් මම ඒක අභ්‍යාසයක් කරගන්නවා, gedara වැඩ කරගන්නවා. අතිරේක වැඩක් කරගන්නවා. කරන්න ගියාම මේකේ නැගිටලා එනවා යම් මට්ටමකට ගියාට පස්සේ ඒක නිකන් අනුන්ටත් බෝ වෙන සයිස් එකට යනවා. එහෙම එක්කෙනෙක් ඉන්නවා නම් ඒ පදාසිටම තේරෙනවා මේ කෑකොස්සන් ගන්න එක නෙවෙයි වැඩි. ඒක ඕන සතෙකුට කරත හැකි. ඊ තියෙන කලබලයක් වෙච්චාම කලබල මේ කෑකොස්සන් ගන්න නැතුව ඒකට හිතේ යොදන්න පටන් අර ගන්නවා. දැන් මේ මේ ජීන කෙනා ස්ත්‍රියාවක් නම් කියන්න තියෙන්නේ ප්‍රසූත වේදනාව මොන්න තරම් අමාරුද ප්‍රසූත වේදනාව කියන්නේ ඇට 17ක් එක සැරේ කඩනවා වගේ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ආයතලම යම්මේ ඔච්චරම බය නම් නොකර ඉන්න පුළුවන්. කොටි දෙන විතරලු එක සැරයක් දරුවෙක් විදුවට පස්සේ ආය දරුවෝ වදන් නැති වෙන කටයුතු කරා. අනිත් දෙන්නු එහෙම කරන්නේ නැහැ. ප්‍රසූත වේදනාව තුනට ඒකට කමටහන් සුද්ධ කරන්නෙත් නැහැ. මට මෙච්චර ප්‍රසූත වේදනාවක් ආවා. ඒ කවදාක කමඩන් සුද්ධ කළ තියෙනවද කියලා බලන්න. මේ භාවනා කරන්න ගිහිල්ලා මැස්සෙක් ආව ගමන් කැස්සක් ආව ගමන් කුමුඩල්ලෙක් ආව ගමන් වතුරේ කව මෙන්න පොලේ එන චෝදනා බුදුහාමරට විරුද්ධ බෙසංගා. මොකද අරක ඉල්ලගෙන කන කරපුවන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ පිරිමින්න කියලා වැඩක් නැහැ. ඉතින් ඔය ඒ ඇති බලනකොට ඒ දුක කවදාකවත් විඳින්න බැරිලු පිරිමින්ට. ඔය කොච්චර බයිලා කතා කරත් ඒ ප්‍රසූත වේදනාව මාතෘත්වයේ තියෙන විශේෂ මේ මාතුගාම කියලා බුදුජානක විශේෂයෙන් සලකනවා. මොකද ඒක කාන්තාවන්ට විතරයි ඒ දැරීම දරන්න පුළුවන්. ඒ තමයි භාවනා මධ්‍යස්ථාන වැඩියෙන් කාන්තාව දකින්නෙත් ඒක නිසා තමයි. පිළිබින්ද බෑ. පිළි මේ වෙනට එක්ක බොර ටිකක් බොයිලා බුදිය ගන්නවා. නැත්නම් ගහනවා කාට හරි. නැත්නම් වහකනවා. මොනවා කිසිම ඉවසන්න නැති જાතියක් තමයි පුරුෂයාගෙන සතා පරුසයි. ගෑනු සතා එහෙම නැහැ. යහන චත හරිම හොඳ චත. හැබැයි භාවනා කරන්න ගියාම චරිචුරු ගන්න වැඩියෙන් ගන්න. ඉතින් මම දන්නේ මෙලිය වෙකනා ලිග්ගේ බලලා නෙමෙයි මම මේ කියන්නේ. මේ වේදනාවට පස්සෙන් ඇතේ විචිත්‍රත්වය. මුලදී නම් ඇත්තටම සෙම හැලෙනවා. හොටු ඇක්කිරෙනවා. ලැජ්ජයි, බයයි, බය අඩුයි තමයි. මොකද මේක පොඩ්ඩක් කාගෙන ඉදිරියට යන්න පුරුදු වුණාට පස්සේ දිටිය මවක් වාගේ ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අත් අවුරුද්දක් හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට බුදු වෙන්නේ ඉස්සෙල්ලා සර්වචන් වහන්සේ ඒ කරපු ටික චූලසුඤ්ඤ සියනාග සූත්‍රය ලියලා තියෙනවා පොතක ලියන්න බැරි දේවල් කියවලා බලන්න පොඩ්ඩක් සර්වචන් වහන්සේ කෙනෙක් තියා වෙන කෙනෙකුට කියන්න බැරි දේවල් කියලා තියෙනවා ඒ වුණත් මැරෙන්නේ නැහැ ඒ නිසා ඒවට ඉවසාගෙන ඉදිරියට යන තමයි අපි සාමූහික වශයෙන් ප්‍රතිසද කරගන්නවා පුද්ගලිකවත් පරිසද කර ගන්න ඕනේ. ඒක තමයි තපස කියන්නේ. ඒ වුණත් මේ කරපු රිට්‍රීට් ගන්නවත් ධ්‍යාන කීයක් ලැබුවද කියේ ඒව නෙමෙයි ඒව නිකන් මේ අතුරුපල විතරයි. මේකට කොච්චර මොන දෙනවද කියලා. ඒ නිසා ඒව පුළුවන් තරම් ලිඛිතව තියාගන්න. ඊට පස්සේ බොජ්ජංග ධර්ම කියන්නේ මොනවද? ආයෙ ලෙඩක් ආවට පස්සේ අර එදා භාවනා කරනකොට අපි එක කියවනවා. බොජ්ජංග සූත්‍රයේ තියෙන එච්චරයි. බුදුචානන් වහන්සේ කියන චුන්දහම් දුරන්නේ චුන්ද බොද්ධ බොජ්ජංග ටික කියපන් කියලා. ඒතර කියනවා භගවතමයා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ කියලා සති සම්බොජ්ජංගං කෝබන්තේ සතිය වඩපෙක ගැන පොඩ්ඩක් මතක් කරගන්න. ධම්ම විචේ වඩපෙක ගැන කතා කරගන්න. වීර්ය වඩපෙක ගැන මතක් කරන්න කියනකොට මතක් වෙනවා මම ඔයිට වැඩි කාලා තියෙනවා. දැන් මේ නෑ හිත පොඩ්ඩක් එහෙම වෙලා බොජ්ජංග බණ ඇහෙනකොට ආයේ බැටරිය charge වෙලා එනවා වගේ එතනම අන්තර්දාපයි. තතෝ අන්තර්දාපයි තිනගිටනවා. ඒ ආසනෙන් නැගිටිනවා. ඉතින් ඒ නිසා මේ සටහන් මේවා තමයි ලෝක සාහිත්‍යයට යන්න ඕන දේවල්. මේක බය අදුකමක්වත් මෝඩකමක්වත් නෙවෙයි. ඒ ටික සටහන් තියාගන්න පුළුවන් තරම් විස්තර දාන්න ඕකට. ඒක මේ හීනමානයක්වත් දුකට කැමති ගතියක්වත් නෙවෙයි. මේ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඇති. ඒ නිසා තව දුරටත් දුක වැඩි වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේදී ඊයේ දිනේ ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කිරීමට පටන් ගනිමි. ආශ්වාසයේ ආශ්වාසයේ නාසයේ මුල සිසිලසට පටන්ගෙන නාසිකාග්‍රයේ වැඩි ටික වේලාවකින් ප්‍රස්වාසයේ පටන්ගත් බවත් එය වම් නාසයේ මුලදී උණුසුම්ම පිටව ගිය බවත් මෙය චක්‍රාකාරයකින් සිදුවන බවත් නිරීක්ෂණය කෙලෙමි. පසුව කකුලේ සහ පපුවේ ඊට තද වේදනාවක්ද ඒ උදරය දක්වා පැතිරී පැවති වේදනාවක් වූ හේයින් භාවනා අරමුණෙන් බැහැරව සිත වේදනා කෙරේ යොමුය. වේදනාව වේදනාව කියා මෙනෙහි කරමින් නිතර නිතර ඉරියව්ව වෙනස් කිරීමට සිදු වුවත් ඊතා ධෛර්යෙන් මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කළෙමි. එහෙත් සක්මන් භාවනාවේදී කකුලේ වේදනාව තිබුණද සිත වම සහ දකුණ දෙස දෙපාය මත යොමු කරමින් සක්මන් කළෙමි. දෙපාය පොළවේ ගැටෙන බවත්, පයේ සින්දු බව හා පොළවේ තද ගතිය හොඳින් නිරීක්ෂණය කරමින් සක්මන් භාවනාව වැලි මළුවේදී කිරීමට හැකියිය. පර්යංක භාවනාවේදී කොන්ද වේදනාව අධිකව දැනීම තිබුණත් මූල කර්මස්ථානයට වෙතට සිත යොමු කිරීමට හැකියිය. නිතර නිතර ඉරියව් වෙනස් කරමින් භාවනා කිරීම හොඳ නැතිද යන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. අවසානයේ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. භාවනා නොකර ඉන්නවට වැඩිය ඉතින් මාරු කර කර හරි භාවනා කරන එක හොඳයි. එමේ යනකොට විතරක් ඒ කෙනාට ඉස්සරහට ඉරියව් මාරු කිරීම අඩු කිරීමේ ක්‍රම සාවිදි දැනගන්න පුළුවන්. ඒ නිසා ඉරියව් මාරු කරනවා නැහැ කියන එක නෙවෙයි අපි මේ කතා කරන්න හදන්නේ මේ සිද්ධ වෙන මොන අල්ලපනල්ල වුණත් සත්‍ය ආලෝකේ යටදෙද සිද්ධ වෙන්නේ නැද්ද කියන එකයි. සත්‍ය ආලෝකයට මේකට අහු වුණාට පස්සේ ඒ කෙනා තුල නොනිකුත් ක්‍රමසාවිදි පහළ වෙන්න පටන් ගන්නවා. ඒක සම්‍යක් ප්‍රඥාවෙන් එන එකක්. ඒ ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නාට පස්සේ තමයි මේ බොඩි නොලෙජ් කියන එක මේ ඇඟ අපිට දෙන උත්තරේ එන්න පටන් අරගන්නේ. අපි මේකට දොස්තරලා දැම්මට, කොන්දොස්තරලා දැම්මට, පෙරක දూరుව දැම්මට කවදාකවත් උත්තරයක් එන්නේ නැහැ. උත්තරේ එන්නේ මේ ශරීරයට බාර දෙන්න වැඩි. ඒ නිසා කායන පස්සනා හිත යොදාගෙන මේ සද්දක අමීරියාවක්ද, හිතවිල්ලක අමීරියාවක්ද, වේදනාව කමීරියාවද්ද මූල කර්මයත් යමීරියාවද්ද කියලා බැලුවොත් ඒක දැක්කනම් ඒකට ඕන උත්තරේ එනවා. ඒක නිසා ඉරියව මාරු කරන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ මාරු කරන ඉරියව නැත්නම් ඉරියාපත සංදි මේ ඉරියව ඉඳලා අර ඉරියවට මාරු කරන සංදිස්ථානය සතියෙන් නම් කෙරෙන්නේ SMS slowly mindfully silently එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ හරියට කාලය ඇදලා ඇල්ලුවා වගේ එකක් එකක් ඇතුළත ඉරියව්වේ පොඩි ඉරියව් වලට කැඩි කැඩි කැඩි කැඩි යන හැටි තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක දෝෂයකට ලක් වෙන්නේ වැඩි තොරතුරු ප්‍රමාණයක්. ගානට ඉති ඉති මේ පෙර කැලක් gediya pitin ගිනව වෙනුවට හපල හපල කනකොට ඕජා වෙනවනේ. ඒ පරිවිච්ච gediyak නෙමෙයි මම කියන්නේ ඉදිච්චෙන් තේරිකුත් නෙමෙයි. ගානට දීච්ච gediya හපන්න හපන්න හපන්න ඒ හපන හපන වෙලාවට ඕජා වෙනවා. ඒ වගේ තමයි මේ අරමුණ ඉරියව් මාරු කිරීමේ අරමුණ කඩ කඩ කඩ කඩ පාවිච්චි කරුවොත් ඉරියාපත සංදිවල ධර්මෝජාව නැත්නම් ධර්ම රසයක් එන්න පටන් අර ගන්නවා මේක liver machine එකක් වගේ ඕඩර් එක දුන්නට පස්සේ ඒක වැඩ කරන්නේ නැහැ. ඒක ඒක බලබලා කරනවා නම් ඉරියව් මාරු කිරීම සඳහා ඉරියව් මාරු කරන්න යන්න එපා. හේතුවක් දැනගෙන ඉරියව් මාරු කර වැඩි උණයි අඩු උණයි කියලා ප්‍රශ්නයක් නැහැ. භවනා හරිනම් දල වශයෙන් කියන්න පුළුවන් ඉරියව් මාර්කිරීම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මූලික ආරම්භක සීසී වශයෙන් අඩුතු වැඩි කියලා ඉච්චර ඔළුවට ගන්න යන්න එපා. අවසරයි ස්වාමීන් වහන්ස මම තරමක් පළපුරුදු පළපුරුදු යෝගිනියක් මේ. ඊයේ රාත්‍රියේ පර්යංකයේදී ශරීරයේ ඇටසැකිල්ල හොඳින් පෙනුන අතර එය ඉලෑට කොඳු ඇට හා උකුල් ඇට පමණේ. රාමුවක්සේ හොඳින් පෙනෙන අතර පර්යංක කාලය පුරාවටම පැවතුණා. මීට පෙරත් මේ තරම්ම නැතත් මේ මෙම ඇටසැකිල්ල පර්යංකයේ දැක තිබුණා. මේ අවස්ථාවේදී මම අට්ටි අට්ටි කියලා මෙනෙහි කළා. වෙනසක් දැකගත නොහැකි වුණා. පසුව විවේකීව මේ தත්ත්වය මතකයෙන්ගෙන ඇටසැකිල්ල පටවිය ලෙසගෙන පටවි පටවි කියා මෙනෙහි කරද්දී ඇටසැකිල්ල කුඩුපට්ටම් වී පස් බවටපත් වුණා. දිස්සුණා. එහිදී අනිත්‍ය බව සියල්ල වෙනසී යන බව වැටහුණා. කැමැත්ත නොහොත් රාගය පවතින තාක් දුකක් ඉපදීමත් ඇතිවන බවත් පසක් වුණා. තව තවත් වීරිය කළ යුතු බවත් ඇටසැකිල්ල පස්ගොඩ ස්පර්ශ ඇටසැකිල්ල තුඹස පස්ගොඩ සර්පයා ගස මිනිසා සියල්ල වේයන් විසින් පස් කරන දශක කලක් මෙන් අනිත්‍ය වන බවත් ප්‍රියමනාප ආහාර අඩු වී අවසානයේදී පස්සී යන බවත් එක විට දිස්සුණා. සියල්ල අනිත්‍ය බව පෙරහැරක් මෙන් වැටහුණා. මෙහිදී සතුටක්වත් කලකිරීමක්වත් නොව ආඩම්බරයක්වත් නොව වැටහීමක් සමග බුදුරජාණන් වහන්සේ ගැනත් පෙන්වා වදාලා වූ ධර්මය ගැනත් ඔබ වහන්සේ ඇතුළු සංඝරත්නය ගැනත් ඉමහත් ගෞරවයක් ඇති වුණා. ඇතුලාන්තයේ උතුරන සද්ධාාවක් සමග හැඬීමක් ඇති වුණත් එය උපන් ගෙයිම මිය යන දරුවෙකු මෙන් අනිත්‍ය බව එවෙලෙම තේරුණා. සියලු මිනිසුන් ඇතුළු සත්‍යයන් කෙරෙහි අනුකම්පාවක්ද ඇති වුණා. තේරුණා. තවදුරටත් ගැඹුරින් මේ தත්ත්වය අත්දකින්න ලැබේවා කියා වැටහි. උපදේශක් බලාපොරොත්තු වෙමි. නිවනින්ම සැනසේවා. මේ කියන්න අමාරුයි කියන්නේ අටසකිල්ල පිළිබඳව මේ මතුවෙච්ච එක හිතින් හදාගත් එකක්ද එහෙම නැත්නම් දුවට සතිමත් වීම නිසා සමාධියෙන් ඇතිවෙච්ච එකක්ද කියලා කියන්න අමාරුයි. නමුත් මේ ඇතිලා තියෙන ආනිසංස ටික බලලා මේ මේ චරිත වලට මේවා ඉබේ හම්බ වෙන දේවල්. ඒක නැවත නැවත වෙන්න ආරින්න. ඒ නැවත නැවත වීමෙන් තමයි මේක දීර්ඝකාලීනව පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්නේ. මේ මනෝවිකාරයක්ද, චින්තාමය ඥානයක්ද, එහෙම නැත්නම් භාවනාවේ සතිය සමාධිය නිසා ඇතිවෙච්ච එකක්ද කියලා පිටින් ඉඳලා කරනකොට තියා මේ කරන එක නතර තේරුම් ගන්න බෑ. හැබැයි ගොඩ එන ක්‍රමයේ තමයි මේක නැවත නැවත කරලා කාලයට සාපේක්ෂව නැවත නැවත කිරීමේදී ඇති වෙන ප්‍රතිඵල වලින් තමයි කියන්නේ. ඒ නිසා මේ වගේ ආනිසංස වැටෙනවා නම් බාධක ධර්ම අඩු නම් මේක නැවත නැවත කරන්න දිගටම වෙන්න අරින්න වෙන ගමන් ඔය අවධානයේ සතිය විචනාත්මක ගතිය දිගට තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්කේදී ආස්වාස ප්‍රස්වාසයේ කියා මෙනෙහි නොකොට එදෙස බලා සිටිය හැකි බව තේරුණි. එසේ ටික වේලාවක් ආස්වාස හා ප්‍රස්වාස දෙස බලා සිටින විට ප්‍රස්වාස කර ටික වේලාවක් යනතුරු ආස්වාසයේ සිදුනවන බවද ප්‍රකට විය. මෙය ආනාපානයේ සංසිඳීමක්ද. මනාව වූ ප්‍රීතියක් හිතට දැනේ. හැම මොහොතකම පරයන්කයට වී ආනාපානය දෙස බලා සිටීමට සිත්තේ. කයේ දැඩි වේදනාවක් දැනුණත් එදෙස බලා සිටිය හැකි වේ. මෙම භාවනාවේ යම් දෝෂයක් තිබේ නම් කරුණාවෙන් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. කොණ්‍යම් සිද්ධිය සරල කිරීම සඳහා කරන්න පුළුවන්. මේ ක්‍රමය අනුව වැඩි හුස්ම ගාර ගන්නක් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද? නැත්නම් වැඩි වේලාවක් හුස්මට මොන මොන දාලා තියාගෙන ඉන්න පුළුවන් කමක් සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. එතකොට ඕකේ මේරීම ඒ අනුව සිද්ධ වෙනවා. වැඩි වේලාවක් කර්මන අසුර කරන්න ඉඩ දෙන්න. දැන් අපි කොහොමද මේක හෙටට සලකා බලමු. අදට අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.